ඉරිදා සංග්‍රහය ඉරිදා සංග්‍රහය ස්වභාවික ගීතයේ මధుර අර්ථ සහ රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය ප්‍රනීත් අබේසුන්ද සංගීතයේ චමත් ආකාරය අපා දෙපා සිව්පා බහුපා ආදී සියලුම සතුන්ට මෙන්ම අහස පොළව කඳු වැටි ජල ධාරා වනාන්තර සිසාරා සුභා දහම රජයන ඊටාම රම්‍ය වූ අත්දැකීමක් ඒ අත්දැකීම ස්වභාවිත ගීතයකට නැං වූ කල ස්වභාවිත සංගීතයකට නැං වූ කල ලැබෙන අනුභූතිය ඊටාම විශිෂ්ටයි. ඉරිදා සංග්‍රහය ආරම්භ කරන්නයි අප සූදානම් වන්නේ. පළමුව අවශ්‍ය දේ කරන්න. දෙවනුව හැකි දේ කරන්න. ඒ සමගම ඔබ නොහැකියයි සිතූ දේද ඉබේම කැරෙනු දැකිය හැකියි. පුංචි කාලේ අප ඇසූ ගීතයක්. මේ ගීතය අපට බලපෑවා. බොහෝ ළමා ගීත අප ගුවන් විදුලියෙන් ඇසුවේ. ළමා මණ්ඩපය, ළමා පිටිය, සිරියායගේ ළමා පිටිය, කරුවායගේ ළමා පිටිය, හඳමාමා වැඩසටහන් අපට බොහෝ බලපෑම් කළා. අපි පුංචි කාලේ කරුණාරත්න අබේසේකර කවියා විසින් ලියන ලද මේ ගීතය ගායනා කළේ ඔහුටම අනන්‍ය වූ කටහඬක් කෞශල්‍යයක් ඇති මිල්ටන් පෙරේරා ගායන ශිල්පියා මේ ඔහුගේ ගායනය මගේ හොඳ උන්චි පුතේ ඔබේ මොතේ මතුවා ඔබේ මතේ මතුවනාගේ අහන්න මගේ හොඳ පුංචි පුතේ ඔබේ මතේ මතුවනාගේ ඔබේ මතේ මතුවනාගේ ඔබ දිනු විමල් රැකේ කිනුපන වාගේ අහන්න මගේ හොඳ පුංචි උදේ ඔබේ අනේ මතුවනාගතේ ඔබේ අනේ මතුවනාගතේ අප අද හදා ගන්නා වූ ලෙඩ ඇති කර ගන්නා වූ අසහන විඳින්නා වූ දුක් නොකා ඉන්න කෑම මේ බොහෝ දේවල් වලට හේතුව අපේ සිතේ ඇති පෙළීම අපිරිසිදුකම ක්‍රෝධය ඊර්ෂ්‍යාව මානය රාගය කාමය මේ සියලුම ගතිගුණ මිනිසුන්ට සාමාන්‍ය දේවල් පෘථග්ජනයන් වශයෙන් කාමයෙන් තොර වූ ඊර්ෂ්‍යාවෙන් තොර වූ සිත් නැහැ. මේවායි අප උගත යුතු පාඩම තමයි හැකි පමණ දුරට මේ දුර්ගුණ අඩු කර ගැනීමෙන් මානසික වශයෙන් යම් කිසි ඉහිල් භාවයක් ශිතිලනයක් ඇති කර ගන්නට මෙතෙක් වැළඳී ඇති රෝග මුහුණ පා ඇති ව්‍යාධි බොහෝ දුරට අඩු කරගන්නට පුළුවන් බව. හිත නිවන ගීතයකින් අපට ඒ සංගීතයට සමවැදීමෙන් ඒ සාහිත්‍ය රචනය ගැන සිතීමෙන් ජීවිත අවබෝධයට පුංචි හෝ අත්දැකීමක් ලබා ගන්නට පුළුවන්. රෝහණ බැද්දගේ සංගීත වේදියා කවියා ගීපද රචකයා විසින් නිර්මාණය කරන ලද මේ ගීතය ගායනා කළේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ ආචාර්ය රශ්මි සංගීතා ගායන ශිල්පිනියයි. අම්බලනේ පර සිසිල් වූ 1971 දී තිරගත වූ රාහුල් දේව් බර්මන් සංගීතවේදියා සංගීතවත් කළ කටි පටම් නම් සිනමාව ඒ ಭಾರತೀಯ සිනමා කෘතිය ඒ කෘතියට ඒ නිර්මාණයට ආනන්ද භක්ෂි විසින් ලියන ලද ගීතයක් ඒ ගීතය බොහෝ ජනකාන්ත වූවා ඒ ගීතය ගායනා කළේ ලතා මංගেশකර් නම් වූ අග්‍රයගන්‍ය ගායන ශිල්පිනියයි. ඒ ගීතයේ අදහස මෙසේ උපුටා දක්වනවා ස්ත්‍රිය සහ ප්‍රේමය නැමැති පොතෙන්. ඒ රචනා කළේ ආචාර්ය සුනේත්‍රා කම්කානම්ගේ අපේක්ෂා සියල්ල බොඳ වින ආශාවන් භාවයන් විචිත්‍රවත් කිසිවක් මගේ සිතෙහි නොමැත මගේ ජීවිතය නූලෙන් ගිලිහි ගිය සරුංගලයක්ද ලෝකයේ කිසිවෙක් මා දෙස නොබලයි කිසිදු මිත්‍ර සමාගමක් සහායකයෙක් හෝ ප්‍රේමයක් මාහට නොමැත කිසිවකු වැළඳගෙන මට හඬා වැටීමට නොහැකි විය එනයින් හදවති වේදනාව තවම මා සතුය මොකක්ද මේ ජීවිතය නූලෙන් ගිලිහි ගිය සරුංගලයක්ද ඕ සිහිනයේ දෙවියනි මම ඔබට කුමක් පූජා කරන්නද පරාජයේ සෙවණැල්ලද කඳුලෙහි කැටපතද මම වන්නේමි මේ මගේ පැහැයයි මේ මගේ පෙනුමයි මොකක්ද මේ ජීවිතය නූලෙන් ගිලිහි ගිය සරුංගලයක්ද මේ लता मंगेशकर गायन वेद में कौन है जो भी हो मैं उसे मना लूंगा पिताजी का अरमान पूरा हो जाएगा मुझे मेरी भाभी मिल जाएगी तुम्हारा जीवन समझ जाएगा कौन है वो बताओ ना भैया तुम्हें मेरी कसम उसका नाम है पूनम पूनम शेखर भैया की विधवा एक बच्चे की माँ क्या तुम पागल हो गए हो क्या दुनिया भर की कुमारी लड़कियाँ मर चुकी है जो तुमने ऐसा सोचा या फिर विधवा वेश की आड़ में पूरा मैं तुम पर डोरे डालती रहती शालू शालू ये मैं कभी सोच भी नहीं सकता था मेरी बहन कीचड़ और गंगा जल में फर्क नहीं समझ सकती तुम जा सकती हो ගීතතාව නැතිනම් ගීතවත් බව ගීතයෙහි විශිෂ්ටතම අංගයයි කියවෙනවා. මේ ගීතය වඩාත් හෘදයකාන්ත කළ හැකි. ගීතයේ නිරූපිත රස භාව දියුණ දියුණා හදවත් ඇද බැඳගෙන සිටිනුයේ ගීතතාවෙන් පිරිපුන් පමණටයි. මේ අදහස කීප වරක්ම අප ඉරිදා සංග්‍රහයෙන් පවසා තිබෙනවා. එච්.ආර්. ජෝතිපාල නම් වූ ගායකයා විදග්ධ සංගීත සංස්කෘතියට අයත් කරගන්නට ප්‍රබුද්ධ ਵਿਚාරකීන් කැමති වන්නේ නැහැ. එහෙත් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් එක් අවස්ථාවක ගුවන් විදුලියේ උදාගී වැඩසටහනකට එච්.ආර්. ජෝතිපාලගේ ගායනය සම්බන්ධ කරගන්නවා. අද අප ඉරිදා සංග්‍රහයට එකතු කරගන්නේ සරත් දසනායක නම් වූ අපේ ජනප්‍රිය අර්ථ සම්පන්න අමරණීය සංගීතකරුවාගේ නිර්මාණයක්. මේ ගීතය ආර් ප්‍රේමදාස එවක සිටි ජනාධිපතිවරයා විසින් ලියන ලද්දා. ගීතය කවිපද සිව්පද ආරේ කවි කිහිපයක් ඉන් කියවෙන්නේ දේශවාත්සල්‍ය ජාත්‍යනුරාගය අපේ සංස්කෘතික උරුමයයි. මේ එච්.ආර්. ජෝති සමනල මුදුනේ සිරිපද සිඹ සිඹ උදායි රක්මායයි නිලි සුවඳින නව මල් සුවඳින් දැමිදයක් පිපිදී දැමිදයක් පිපිදී ආ දක්වන හෙළදය සුදු බුදු රැස් සමමෙත් කරුණා බුදු බණ පදයක සිසිලෙන් රට සැනෙහි සිසිලෙන් රට සැනෙහි සමනල මුදුනේ සිරිපද සිඹ සිඹ උදායි රක්වායි සැනසිලි සුවදෙන නව මල් සුවඳින් දැමිදයක් පිපිදේ දැමිදයක් පිපිදේ ආ නව යුගයක් නෙළඹී තුන් සිංහලයම අත්වැල් බැඳගෙන නිවහල් සුවය විඳී නිවහල් සුවය විඳී සමනල මුදුනේ සිරිපද තිඹ තිඹ උදායිරක් පායයි සනසිලි සුවදෙන නව මල් සුවඳින් දැමිදයක් පිපිදී දැමිදයක් පිපිදී ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ප්‍රනිත් පවසුන්දර. නාදතුලනය නිශාන්ති රණතුංග. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීත අංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය තුෂාරා ගීතදේවී පැතිගේ